ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්නයක් අහලා ප්‍රශ්න දෙකක් ඇත්තටම මේ මේකේ group එකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා මේ YouTube එකේ අහලා තියෙනවා අපිට link එකක් publish කරන්න දෙන්නේ නැහැ YouTube link එක මේ channel එකේ. අපි ඒක දාපු ගමන් ඒක අයින් වෙනවා. ඒගොල්ලෝ ඒක අයින් කරනවා. web link එකක් මොකක් හරි දාපු ගමන්. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට කියන්න ඕනේ මම මේක මේකේ දැම්මා හඳුරන්නේ මේ Telegram එක install කරගෙන ධර්ම යාත්‍රා search කරන්න කියලා. එතකොට ඒගොල්ලන්ට ඇතුල් වෙන්න පුළුවන් කියන එක. මම හිතන්නේ දැන් ඒකත් ඇහෙන්නත් ඇති. ඇහෙනවානේ කතා කරන එක. ඒ වගේම දැන් මේ වෙලාවේ ඔව් ඒ ප්‍රශ්නේ ඉන්නේ මේ YouTube එකට සම්බන්ධ වෙලා ඉන්න අයටනේ නේද? එහෙමයි හඳුරන්නේ. හරි ඒ ඒ අවශ්‍යතාවය තියෙන අය බුද්ධික මහත්මයා කිව්ව විදිහට ඒක සම්බන්ධතාවය හදාගන්න. එහෙම නොහැකිනම් ඔය YouTube එකෙත් මුල් හරියේ කියන්නේ මේ සාකච්ඡාව ආරම්භ වෙන මුල අර සබ්බපාපස්ස ගාතාවත් එක්කලා මේ තොරතුරු ටික මේකේ වැටෙනවර රතු පාට ඩිස්ප්ලේ එකේ එතන තියෙනවා අර මේ කොහොමද QR කෝඩ් එක ස්කෑන් කරලා සම්බන්ධ වෙන්නේ සහ ඊළඟට එතන අමතන්න බුද්ධික මහත්මයාගේ සහ ත්‍යාගී දුවගේ දුරකථන අංක තියෙනවා අවශ්‍ය කෙනෙක් ඒ ඒ අංක වලට කතා කරලා Tamanට තනියෙන් සකස් කරගන්න බැරි නම් ඒ අයගේ සහාය අරගෙන ඒ සම්බන්ධතාවය හදාගන්න. එතනයි ප්‍රශ්න හඳුන්නේ අවසරයි. හොඳයි.